අනිත් කෙනාට කාරේවා පොඩි දෙයක්කට කතා කරලා ගන්න අධ්‍යවහන්සේ ගාම්භීර සිංහල අධ්‍යයක් කරලා ගන්නම් ඒ සත්‍යය තමයි ඒක තියෙන සත්‍ය දෝංකාරයම ආරන්නන් තිබුණේ එයාගේම මේ දිනවල පන්ති දේශනා කරන්නේ මම නැති වෙන හැටි දේශනා ටික අහලා ඒ කාර්යවන්ත දේශනා කරන්නේ දැනගෙනමයි දැක ගන්න ඕනේ කියලා අර උපමා තියෙන කොලේ ඇඳපු පුටුව ඔව් මේ කොහේ මෙහෙනින් වහන්සේද කොළඹ මෙහෙනින් නාන්සේ අර පුටුව දේශනා කර කියන්නේ එතන වංශ කියන්නේ ඇත්තද කියන්නද නැත්තද කියන්නද එතකොට මට ඒක දැනෙන ආරණංශ ඇත්ත කියන්නේ පුටුව ඇත්ත කියන්නේ හිතයි නැත්නම් කියන්නේ ආයතන ටිකයි නේද කියලා දැනන ස්වාමීන්වහන්සේලාගේ එතකොට මොකද්ද මොකද්ද උටුව ඇත කියන්නේ අවන්ත කීආර මිනිහන්තර පොළ අංගත් ප්‍රමිනිහන්තයි ආඥා ප්‍රමිනිහන්තේට පුගේ චිත්‍රේ පුටුව ඇතදත් කියන්නේ ඇතදත් කියනවා නැහැ කියන්නත් බෑ ඇත කියලා කියන්නේ බෑ කියලා වංශ කියන්නේ ඒක ඒක මට දැනෙන ආරණහන්සේ ඇත කියන්නේ සිතෙන් කියන්නේ කියලා හිතන්න ආරම්භන්නේ නැත කියන තැන කඩකට ආයතන වලට මේ පුටුව හම්බ වෙන්නේ නෑනේ ඒ එහෙම ඒක හරි දාරණම් තමයි ඒක තමයි මේ පුටුව කියන එක දැන් මේ ආයතන වලට කොහොමත් පුටුවක් හම්බ වෙන්නේ නැහැ නේද? හැබැයි දැන් මනෝවිඤ්ඤාණයටත් පුටුවක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ. ඒ දෙක දැනනවට ඒක වචන කියාගන්න තේරෙන අර මට දැනෙන්නේ ඒක අර දැනෙන විදියට ඔව් ඒක නේතර දැන් ප්‍රායෝගික පැත්ත මෙහෙමයි. ඒක අපි කියනකොට තේරෙනව නේද මේ නිනාස? ඒ කියන්නේ තේරෙනවා මට අර ඒ කියන්නේ දැන් ඇත්තටම චිත්‍රේ පුටුවක් නැහැ කියන්න බෑ. හැබැයි ඇත්තටම චිත්‍රේ පුටුවක් නැහැ. ඇත්තට ඒක තමයි ඒක තමයි හොඳම උපමාවනේ. ඒක ඒක මට දැන මං කමෙන්ට් එකක් දැම්ම ඔබ වහන්සේට ඒක ලස්සනට ඒකට ආශිර්වාද කරලා තිබ්බ මට ඇත්තම සල්සේ ඒ දේශන අහනකොට දැනෙන සතුටට මං කමෙන්ට් වල වචන වලට කොහොම එනවද කියන දැනෙන්නේ හරි කහගෙන යනකොට ඒ සතුටට තමයි සම්බන්ධයි ඒක නියරෙන්නේ ඇත්තම සතුටක් තියෙන දේශන අහලා එතකොට අර එතන වහන්සේ එතන ඒකමහා සිහියකින් ඇහුවොතින් කියන්නේ නිවනම තමයි එතන කියන්නේ කර අපිට නිවනම තමයි නිවනම මේ කියන එක එහෙම යාරන්තික මට දැනෙන සංස ආරණ සුදු කියා ගන්න දැනෙන්නේ අර කියන අර ඇත්තටම ඒක ඒක ලොකු මේ ලොකු මේ විශාල දිරිගැනීමක් මේ මාර්ගය එහෙමයි ආරණාංශ ඒක දකින්න පෙන්නන්න උත්සාහ පෙන්නන දෙන්න අපි ඉම්ප්ලිමන්ට් ඒ කියන්නේ පොඩි ඒ කියන්නේ අර අර ධර්මේ නිවන් මාගේ යන කෙනෙක්ට මේ උපමාව පෙන්නනවා කියන්නේ එයා ඇත්තටම නිවනින් සැනසීම ලබනවා ආරම නිවනම තමයි ආරං දෙයක් දැනෙනවා හොඳටම ඉතන හරියට අපි මොහොතට මෙහෙ කරොත් ඒක නිවනමයි කියලා දැනගන්නවා. එනවා එතන <laughs> එතන වටිනාම කර්මස්ථානේ තියෙනවා. එතන තියෙනවා කාම භූමියත්, රූප භූමියත්, අරූප භූමියත් තුන් භූමියම පේනවා. එහෙමයි යාර. එහෙමයි යාර. මෑණින්හන්සට පැහැදිලි කරනවා. අරූපේ <clears throat> අරූපේ ඒ වගේම රූපේ පුටුව කියන රූප සංඥාව. ඒ වගේම ඒක පුටුවක් නෑ කියන්නත් බෑ, තියෙනවා කියන්නත් බෑ කියන අරූප සංඥාව. ඒක ලුණු රහ වගේ දැනෙන දෙයක්. ඒක කවදාවත් කියන්න බෑ. කවදාවත් කියන්න බෑ. දැන් ලුණු ලුණු ගැන අපිට දැනෙන දැනීම කවදාවත් කියන්න බෑ. කවදාවත් ඒක නාම රූප වලට ගන්න බෑ. ඒකේ රූපයක් පෙන්වන්න බෑ, නාමයක් පෙන්වන්න බෑ. හැබැයි ඒ එහෙම දෙයක් දැනෙනවා ඒ උනාට. ඒක තමයි මේ අපි පෙන්වන්න යන්නේ. ඒක තමයි ඇත්තටම මේ මේ අර දර්ශනයටපත් වෙනවා කියන එක කොයිතරම් සියුම්ද කියන එක. බුදුන් වහන්සේම කියන අස්සලෝමක් සියක් කඩකට පැලෙන්න විදිහද මහණෙනි. එයත් විය හැකි මහණෙනි. මෙය දැකීම සුකර නොවේ කියන එක කියනෝනේ. ඒක මේ හොඳටම හිතේට දැනෙන සතුටක් කියන්න දැනනකොට නමුත් ඒක මට ඔබ වහන්සේ කියාගන්න වචන වලට කරගත ගන්න තීරණය. කියන්න බෑ ඒක සාන්දිටික ධර්මයේ හොඳටම පේන තැන. එහෙමයි. කොච්චර මොකද්ද මේ සාන්දිටිකය කියන්නේ කියලා කිව්වේ කියන එක එතකොට දැනෙන්න ගන්නවා. එහෙමයි හරියට. දැනුනොත් දැනුණා. ඒකනේ. දැනුනොත් දැනුණා. ඒක කියා ගන්න නම් බෑ. හැබැයි ඒක හැම දෙයකටම දකින්නවා කියන්නේ කොයිතරම් ලොකු වීරයක් උත්සාහයක් අද ඇති වෙනවා නේද දැන් මේක අහනකොට ඕනේ බලලා සාමාන්‍යයෙන් එක වචනකට කියන්න බෑ හැම මොහොතකදීම ඒ එතනම තමයි ඕනේ නිවන කියන්නේ නිවන දක්ෂින එක පහසු නෑ ඒකට තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන සුදුසුකමක් ඇති වෙන්න ඒකට ඒකට තියෙන කෙලෙස් නේ ඒක මොනවා හරි අපි මේ අපි මේ හැමතිස්සෙම අපිට දැනෙනවානේ මේ තේවල් තියෙනවා මේවා තියෙනවා මේ රත්තරන් තියෙනවා මොනේ සල්ලි තියෙනවා, ගෙවල් තියෙනවා, දරුවෝ ඉන්නවා ඔක්කොම. පුදුමාකාර කෙලෙස් ගින්නක් මේ අපිට මේ සංඥාවල තියෙන්නේ. මේ තියනවා කියන සංඥාව. දැන් අර වීඩියෝ එක කැටලොග් එකකට දැන් කැටලොග් එකක් දෙනවනේ ගාවන්නාන්ට ඒක අපිට වෙනම නිකන් ඔව් කියන්න කියන්න ඒ කියන්නේ ඔව් ඔබ මෙහිනාසගේ උපමාවක් කියන මොකක් හරි කියන්නේ අදාර කැටලොග් එකක් දෙන්නවා ආරයන්ට අපි ඇත්තටම එළියේ තියෙන කැටලොග් එකේ තියෙන නිරාරයන්ට රැවටෙන්නේ ඒකම නේද අපි සිතුවිලි හදාගන්නේ අපි ඇත්තටම ගන්නෙ ඒ ඒක නෙමෙයි කැටලොග් එකේ තියෙන නිරාරයන්ට ගම් දෙන්නේ ඒ වගේම වාන්සෙන් කියේ පොඩි උපමාවක් ඇත්තටම ඒක හරි ඇත්තටම ආරූපය ගැන හොඳ මේ එකක් තියෙනවා දැන් දැන් ඇත්තටම මේක දැන් හිතේ තියෙනකන් අපිට ඕන දවසක පුටුවක් හදා ගන්න පුළුවන් අයි පුටුව කියන සංඥාව අපිට දැන් හොඳටම පෙන්නනවා මේකේ මේ සංඥාව මේකනේ මේ සංඥාව තියෙනවානේ එහෙනම් අපි නැවත උපදින්නේ සංඥාව නිසානේ ඒකනේ බුදුන් වහන්සේ කියන්නේ ත්‍රිලෝකනාත මේ තුන් මේ මේ මේ මේ රූප සංඥාවයි අරූප සංඥාවයි අපිව මේ ගෙනියනවා සසර. එතකන් විතක්ක නැති වෙන්නේ විතක්ක සංසිඳෙන්නේ එතකන් අපි මේ අනුශය අපිට නැති වෙන්නේ අපි ක්ලේශ අනුශය තියෙන්නේ මේවත් එක්කලා බැඳිලා අයි අපිට හැමතිස්සෙම අපි ඉන්නෝ වගේ දැනෙනවා ආත්මයක් දැනෙනවා අයි ආත්මිකය දැනෙන එක අපි පේනවා මීට කලින් දේශනා මාලාවේ අර ඥානතෝ පස්සතෝ කියන තැන ආත්මය කියන එක දැනෙන එක මේ මේ මේ ශරීර ධාතුව නෙමෙයි මේ බාහිර දෙයක් කියලා ගන්න එකයි ආත්ම සංඥාව කියන්නේ ශරීර ධාතුවත් ඒ බාහිර දෙයක් කියලා ගන්න එකේම එක එක කොටසක් විතරයි. දැන් අපි පේනවනේ ඇඟිල්ලක් කපනවා, කකුලක් කපනවා, කකුල් දෙකම කපනවා, අතක් කපනවා, අත් දෙකම කපනවා. ඒකර අපි කියනවා මේ මගේ ඇඟිල්ල නෑ, මගේ කකුල් නෑ, මගේ අත් නෑ. ඒතර මම කො මගේ ශරීරෙ කො? ඒතර මම කොහෙද ඉන්නේ? ඒතර මේ ශරීරෙ මම නෙමෙයි. කොච්චර හොඳට පැහැදිලි වෙනවද මේ සිත තමයි මේ ඔක්කොම මම කිය කී ඉන්නේ කියලා. ඒක හොඳට දැනගන්න. ඊට වැඩිය ප්‍රායෝගික කරන්නේ කොහොමද මේ දහම? එතකොට මැරෙන්නේ හිත හයද කියලා අහනකොට මැරෙන්නේ සිතයි. එතකොට මේ හොඳටම තේරෙනවා මැරෙන්නේ සිතයි. හුස්ම නවතිනකොට ප්‍රසාද නවතිනකොට මනෝ ප්‍රසාදත් නැවතිලා අද සම්පූර්ණයෙන්ම මැරලා කියන්නේ එතනමයි. අර ආයතන නිරෝධ මෙතන සම්පූර්ණයෙන්ම දැන් මේ ජීවමානව මේ හොඳට ඉන්නකොටත් මේක දැක්කොත් මෙතනම පිරුණම් පානවා. ආයතන නිරෝධයක් වෙනවා. ඔත එතරම් ඔක්කොම එතකොට දෙයක් නැති වෙනවා. දෙයක් නැති වෙනකොට මනෝවිඤ්ඤාණය අනිදස්සන වෙනවා. විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතූපබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගර එත්ත දීගන්ත රස්සං අනාතුලං සුභා සුභා එත්ත නාමංච රූපංච එසේසං උපරොජ්ජිත කියන තැනට එනවා. ඒ මේ මේ මේ මේ හුස්ම ගිහිලා නෙමෙයි. මේ මොහොතේම ආසෝපටිසේස නිබ්බාන කියලා තැනට එනවා. ඉවුම් තැනක් විතර තමයි. ඒකම හරියටම අපි ගන්න දක්ෂණනේ එතන නිවන්නම ඔව් දැන් අපි දැන් අපි දැන් පොළොව දිහා බලනවා. බිත්තිය දිහා බලනවා. ඒක පොළොවක්. කොහෙද බිත්තියක්? අපේ මේ විඥානනේ ඔය ඔක්කොම. දැන් අපි මෙතන ඇත්තටම මේක තමයි පෙන්නේ වෙනින් භාෂාවක් කතා කරන එක එක රටවල ඒගොල්ලන් පොළොව කියන්නේ නැහැ. බිත්ති කියන්නේ. ඒගොල්ලන්ට අරූපේ තියෙනවා. අර දෙයක් හැඩතලයක සංඥාව මුකුත් නෑ කියන්නත් බෑ තියනවා කියන්නත් බෑ කියන එක. ඒක අර භාෂාව තමයි රූප සංඥා. අරූප සංඥාව අන්න භාෂාවක් නෑ ඒකට. දැක්ක දෙයක් නෑ කියන්න බෑ. දෙයක් කියලා දැනෙන එක තමයි අරූප සංඥා. ඒක නෑ කියන්න නෑ කිව්වත් දෙයක් එතන ඇත්තටම නෑ. ඇත්තටම දෙයක් නෑ. හැබැයි තියනවා කියන්නත් බෑ. හැබැයි නෑ කියන්නත් බෑ. ඒක දැනෙන සංසාරෙක කියා ගන්නතර. ඔව් අතර අතරම දැන් අතරම අතරම රූපේ බැලුවොත් දැන් චිත්‍රේ බැලුවොත් දෙයක් තියෙනවා. තියෙනවා. අතරම දෙයක් නැහැ. කොහොමද කියන්නේ? නේද? කොහොමද ඒක කියන්නේ? දැන් අපි දැන් මොන දැන් සාමාන්‍ය අපි දැන් මේක දැන් හතර ඉරියවට ගත්තොත් දැන් මේ ඔක්කොම පේනවා. පේර ගහක් පේනවා. අර අපි කියන්නේ නේද? හතුරුංග ගහක් පේනවා. බිත්තියක් පේනවා. හැබැයි ඇත්තටම නෑනේ එහෙම එකක්. මේ විඥාන මායාව. එතකොට දැන් මේක චිත්‍රය ගන්නවා ඇත්තටම පේන එකට. ගත්තාම මෙන්න අඹගා මෙන්න කතුරුරුන් ගගා සාමාන්‍ය වෙන්ද විදිහට ඇස් පේනවනේ ඔක්කොම පේනවා. හැබැයි ඇත්තටම එහෙම දෙයක් නැහැ අන්න අනිත් එක. ඒක නෙමෙයි විඥාන මායාවෙන් දෙන්නේ. අර චිත්‍ර කතාව වෙනවා එතකොට. කියනවා පුටුවක් චිත්‍රය හැබැයි ඇත්තටම ඒතර පුටුවක් නැහැ. දෙයක් නැහැ. දැන් මේක ඇත්තට ගත්තාම හොඳටම පේනවා දැන් එතකොට සාමාන්‍ය කොහොමද රාතන් වහන්සේගේ බැල්ම හිස් බැල්ම කිව්වේ කියලා. එතකොට හිස් බැල්ම කියනකොට ඔක්කොම වෙනද විදියට පේනවා හැබැයි එතන දෙයක් නැහැ. මේ නිවනමයි. ඒකම තමයි අපි වෙන්නේ හිස් බැල්ම කියලා රහතන් වහන්සේගේ බැල්ම. හිස් බැල්ම කියලා අර ප්‍රතිපදා දේශනාවල කියන අරහත් ප්‍රතිපදාව කියලා. ඒක බුද්ධෝත්පාද දේශනාවල පල්ලෙහාටම යනකොට හැබැයි හම්බ වෙනවා. අරහතේ ප්‍රතිපදා කියලා. හැබැයි ප්ලේලිස්ට් එකේ අපි දැක්කේ නෑ. ඒක පොඩක් හදන්න ඕනේ. වීඩියෝ අපි දැක්ක ප්ලේලිස්ට් එකේ අනාගාමී භූමියට ප්‍රතිපදාව කියන එකක් තිබුණේ නෑ. අරහත් අර අරහත්ත්වයට ප්‍රතිපදා කියන එක තිබුණේ නෑ. නමුත් ඒක ප්ලේ මේ තියෙනවා මේ මේ මේ වීඩියෝ වල දේශනා මාලාවේ පස්සට බලන්න හම්බෙනවා. වීඩියෝ වල පළලහට යනකොට ඒක ඒකම තියෙනවා. තියෙනවා අර ප්ලේලිස්ට් එකේ නෑ. ප්ලේලිස්ට් එකේ දැක්කේ නෑ. ඒක ඒකේ තියෙනවා. ඔව් ඒක කොහොමද වීඩියෝ වල තියෙනවා. ඒක බුද්ධෝත්පාද වීඩියෝ වල බුද්ධෝත්පාද වීඩියෝ වල සමහර ඒවා ප්ලේලිස්ට් එකට දාන්න මගේ ඇරිලා තියෙනවා. ඒක නිසා අර ප්ලේලිස්ට් වල තියෙන ඒවා විතරයි අනිත් ඒවාත් තියෙන. අනිත් ඔය අනිත් අනිත් YouTube නාලිකාවල දැන් අපේ දේශනා යන ඒවා තියෙන ප්ලේලිස්ට් එක යනවා විතරයි. අර බුද්ධෝත්පාද නාලිකාවෙම තියෙන ඒ මගේ ඇරුණේවා ඒකෙම විතරයි තියෙන්නේ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ මෑණිනහසට කියන්න ඕනේ මේක යට තව පොඩි පැහැදිලි නොකරපු දෙයක් තියෙනවා ඒක අපි තාම කිසිම තැනක එහෙම පැහැදිලි කරේ නැහැ මොකද එකපාරටම මේ ඔක්කොම පටලව ගන්න ඉඳා ඒ කියන්නේ මෙන්න මෙතන දෙයක් තියෙනවා දැන් අපි දෙයක් කියලා දැනෙනවානේ ඒක දෙයක් කියලා අපිට දැනෙන්නේ අපි ගාව තියෙන අර අර අර අපි ගාව තියෙන අර අර මේකේ වටිනාකමක් දැනෙන ස්වභාවයක් තියෙනවනේ. රාගදේශමෝහ. අන්නේ රාගදේශමෝහ ඒ ඒ අපි ගාව අපි ගාව තියෙන ඒ රාගදේශමෝහ ස්වභාවය දියවිගෙන යනවා කියලා අපි අර කිව්වේ අර රාගක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ නිබ්බානෝ කියන තැන. එතකොට මේ දකින්න දකින්න මේ දර්ශනේ තව තව හොඳින් ප්‍රකට වෙන්නේ විවරිතෝ විජිතෝ විවර වෙන්න විවර වෙන්න තව තව තව තව ඒක විවර වෙන්නේ විවරිතෝ විජිතෝ කියන විදිහට හැබැයි අපේම තියෙන මේ කෙලෙස්ය දියවිගෙන යනවත් එක්කමයි අපේ අභ්‍යන්තරයේ තියෙනවා මේ හා මේ හා අපි ගාවම තියෙනවා මේ ආත්මී අපිට දැනීමේ තවත් එක ඒ කියන්නේ එක වචන වලින් කියනවා නම් ඒ ආත්මීය දැනීමම තමයි රාගදේශමම කියන්නේ. එතකොට අපිට තියෙන ඇලෙන ගැටෙන ස්වභාවය තමයි කම්පන චංචන ස්වභාවය. ඒ කම්පන චංචන ස්වභාවයේ තමයි ඇත්තටම අපි අර කියන්නේ මේ අකෝප්පා චේතෝ විමුක්තිය කම්පණය වෙන්නේ නැහැ කියන්නේ කිසිම දෙයකට. ඒ කිසිම දෙයකට කම්පණය වෙන්නේ නැහැ කියන්නේ අර අපිට දැනෙනවා දැන් බාහිර දෙයක් දකිනකොට ඒකට අපි කම්පණය වුණාද කියලා. ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ අනිසිතන්ත චලිතං නිශ්චිතන්ත න චලිතං කියලා. නිශ්චිතන්ත චලිතං අනිසිතන්ත න චලිතං කියලා. ඒ කියන්නේ නිශ්චිතයි කියලා දෙයක් කියලා ගත්තොත් එයා නැවත උපදිනවා. චලිතයක් තියෙනවා. කෙලෙස් තියෙනවා. අනිශ්චිතාන්ත කියන්නේ එන ආරම්මණය තමයි මේ කතා කරන්නේ. එන ආරම්මණයට කම්පනයක් වෙන්නේ අනිශ්චිතයි. නිශ්චිතව දෙයක් කියලා දැනෙන්නේ අනන චලිතං. ඒ කියන්නේ ඒ එයාට කෑ කම්පනයක්. එයා නැවත උපදින්න හේතු නැහැ. ඒ කියන්නේ කම්පනයක් නැහැ. නිශ්චිතාන්ත චලිතං අනිශ්චිතාන්ත න චලිතං. ඒ කියන්නේ අනිශ්චිත කෙනා චලිතයක් නෑ කියන්නේ නැවත සසරක් නෑ. උප්පත්තියක් නෑ. ඉතින් මේක ටිකක් බොහොම පරිස්සමින් ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ කියන්නේ මේ අපි දර්ශනය මේ දකින දර්ශනයේ දික්ඨිච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ හරි ඒක. නහි ජාතු ගබ්බසේය පොණරති කියන්නේ අර නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිච්චසග්ගානුපස්සී කියන තැනට කත කරණේ කියන තැනට ගියොත් තමයි. ඒ කියන්නේ අනාගාමි භූමිය මේ කියන්නේ. ඒ කියන්නේ දැන් අපි මේ අපි මේ දැන් දකින්න දර්ශනය හරි. දැන් ඒක හඳුනාගත්ත හැමෝම මේ උපමාවේ. චිත්‍රය තුළ එහෙම තියෙනවා දිප්පෙතල තියෙනවා. හැබැයි ඒක තියෙනවා කියන්නත් බෑ. ඒ වුණාට එතන පුටුවක් නැහැ. හැබැයි පුටුවක් තියෙනවා. හැබැයි පුටුවක් නැහැ. දෙයක් නැහැ. අන්න දෙයක් නැහැ කියලා පෙන්නපු උපමාව. බාහිර අපි හිතන දේ නැහැ. අපි හිතන්නේ දෙයක් කියලා. අපි රත්තරන් කියලා හිතනකොට දෙයක් කියනකොට ඒකේ තියෙන වටිනාකමක්. ඒ වටිනාකම තමයි අපේ චන්දරාගය. ඒ චන්දරාගය කියන්නේ අපිට මේ තියෙන කම්පනයක්, ඇලෙන ගැටෙන ස්වභාවයක්. අර කම්පන චංචන ස්වභාවය. අපි කිව්වේ මේ ඝන සංඥා සුකුම වෙනවා කියලා ඒත් ඕකම තමයි. ඒ කියන්නේ දෙයක් තියෙන බවට අපිට ඝන සංඥාවක් තියෙනවා. පුටුවක් තියෙනවා කියලා. අන්න එක සුකුම වෙනවා මේ ධර්මයේ දකින්න දකින්න. එතකොට අපිට මේ බාහිරත් එක්ක අපිට මේ දේවල් නැති බවට දැනෙන්න දැනෙන්න තමයි අපිට මේ සත්‍යයට අවදි වෙන්න වෙන්න තමයි අවිද්‍යාව ප්‍රහීන වෙන්න වෙන්න තමයි අවිද්‍යා අශේෂ විරාග නිරෝධෝ කියන විදිහට අපි අර මිදීම කියන එක සිද්ධ වෙන්නේ. ඒ මිදීම අපිට බාහිරින් පේන එකක් නෙමෙයි. අභ්‍යන්තරයෙන්ම මේකට ඇලෙන ගැටෙන ස්වභාවයේ තමයි දියවිගෙන යන මිදීම. රාග, දේශ, මොහ ෂය වෙන ස්වභාවය තුලයි තියෙන්නේ. ඒකමයි කම්පන චංචන ස්වභාවයේ ඒකමයි අකොප්ප චේතෝ විමුක්තිය දියවිගෙන යන්නේ. ඒකමයි ඝන සංඥා සුකුම වෙනවා කියන්නේ. හැබැයි මේ දර්ශනය තමයි මේකට වැදගත් වෙන්නේ. දර්ශනයේ සද සමවත්තිය කියන්නේ දර්ශන සමපත්තිය අවශ්‍යමයි. මේ සියල්ලටම. මේ දර්ශනේ නොදකින කෙනෙකුට අර ටික සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි මෙතනින් තමයි ආර්ය භූමිය හඳුනාගන්නේ. අර නොදැනෙන දෙයක් තියෙනවා කියන්න බැරි කම. දෙයක් නැති බව දකින්න එක දැක්ම. එතනයි ආර්ය භූ නාම රූප පරිච්ඡේද ඥානයේ තියෙන දෙයක් නැති බව දකින්න තැන. දෙයක් කියලා හැබැයි අපිට මේ තියෙනවා කියන්නත් බෑ. දෙයක් කියලා ඒ වුණාට ඇත්තටම නැහැ. මේතර ඒකයි මේක හරි සියුම් කතාවක් තමයි මේ රූපේ සංඥාවයි අරූප සංඥාවයි. හැබැයි මේක තුලම තියෙනවා කාම සංඥාව. ඒ කාම භූමිය. කාම භූමිය මෙන්න මෙතන තමයි අර අපිට දෙයක් කියලා ගත්තොත් වටිනාකම දැනෙන එක. ආරණන්ත කාම භූමිය කියන්නේ අපිට ඒකට වටිනාකම දෙන එක නේද කාම භූමිය. ඔව් වටිනාකම දැනෙන්නේ කාම භූමිය නිසා. එතකොට ඒ වටිනාකම තියෙන්නේ අවිද්‍යාව නිසායි. දෙයක් තියෙන නිසායි. හැබැයි ඒ අවිද්‍යාව අශේෂ විරාග නිරෝධෝ කියනකොට අපිට දෙයක් නැති බවමයි දකින්න තියෙන්නේ. එතකොට අපිට ඒ වුණාට මේ හැමතිස්සම දර්ශනේ පේනවා. ඒ කියන්නේ වෙනදා විදිහටම පේන්නේ නැති වෙන්නේ නැහැ කවදාවත්. දර්ශනේ පේනවා. හැබැයි එතන දෙයක් නැහැ. ඔකයි සියුම කෝණය. හැබැයි ඒ කෝණය තුල තමයි රාග දේශමව දියවිගෙන යන්නේ. රාගක්කයෝ, දේශක්කයෝ, මෝහක්කයෝ, නිබ්බානෝ කියන තැනට තණ්හක්කයෝ, විරාගෝ, නිරෝධෝ, නිබ්බානෝ කියන මඟ. ඒ වුණා නේද? අතරම පිරිසුදුම ඒ සද්ධර්මයක් මත වෙලා තියෙනවා. දැන් තම තමන්ගේ අතේ තමයි කටයුත්ත තියෙන්නේ. අද පාරු නෑ මහණෙනි පාරුව සාදාගෙන යායුත්තේ කියවන ඔතනයි. දැන් තම තමන් දකින්න දැන් බලන්න උත්සාහ කරන්න දකින්න උත්සාහ කරන්න චන්දන් ජනේති වායමති විරියන් ආරහති චිත්තම් පග්ගඤ්ඤාති පජහති කියන මග යනවා. බලන්න කොයිතරම් හොඳට මේ ධර්මයේ ඉස්මතු වෙලා තියෙනවද කියන්නේ කොයිතරම් ආශ්චර්යයක්ද මේ ධර්මයේ මේ ධර්මයේ මෙච්චර කාලයකට සංගවිලා තිබුණානේ නේ එහෙමයි දැන් ඉස්මතු වෙලා තියෙනවා දෙනින් වාසට ලොකු සතුටක් දැනෙනවා ඇති අම්මෝ කියලා දෙන සංස මේ දායකකේ සතුට කියන ඇඳ ඇතුළේ අද වගේ පොය දවසක මෑණින් එහෙමයි නාවේ සතුටක් තියෙන සංස කියන්න තියෙන්නේ අද වගේ පොය දවසක මෑණින් මහන්සේ අහනවා නම් අහන්න ඕනි මේ බණක්මයි එහෙමයි එහෙනම් මම උත්සාහන්නේ අද මෑණින් මහන්සේ දිවන් දකින බණක් තමයි අහන්න ඕනි කවදානම් අහන්න ලැබෙයිද කවදානම් මේ රූප සංඥාවත් අරූප සංඥාවත් අපිට නිරෝධ කරන්න හැකියාව ලැබේ. මේක ඇහෙන්නේවත් නැතුව ඒක වෙයිද? එහෙමයි ඒ වචන දෙක ඔය ඔත්තනට එවන්ති අතනට කියන එක සංඥා රූප සංඥා කියන දේ අද තමයි හරියටම මම දන්නේ. ඒක තමයි. මේ සමාජෙටම ගිලිහිලා තිබුණු දෙයක් හැමෝම පොත්වලින් කියකේ හිටපු දෙයක්. අපි දැක්කා සමහර අය කියනවා මේ දස සංයෝජන වැරදියට විග්‍රහ කරනවා. ඕරම් භාග්‍ය සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන් සංයෝජන ප්‍රහීන කරන එක අතරම දෙයක් කියලා අර සක්කාය දෘෂ්ටිය දෙයක් කියලා ගත්ත දෘෂ්ටිය අන සක්කාය දෘෂ්ටිය මේක දෙයක් කියලා ගත්ත දෘෂ්ටිය අන විචිකිච්ඡාව සැකයක් නැතුව එහෙම දෙයක් නැති බව දැකීම ඒක යථාභූත ඥාණයෙන් එන්නේ දර්ශනය දකින කරාට අනේ එතනමයි සීලබ්බත පරාමාසනේ දුර වෙලා යන්නේ මේ ආත්ම සංඥාව දුර වෙලා යන්නේ මමේ මමේ මගේ මමේ මම මේ ඔක්කොම කරන්නේ මම මට වෙන්නේ කියන එක නැති වෙලා යන. පරාමර්ශණය නැති වෙනවා. සිලබ්බත පරාමර්ශණය දුර වෙනවා. සංයෝජන දුර වෙනවා. ඒ කියන්නේ දෙයක් නැති බව, ලෝකයක් නැති බව, කෙනෙක් නැති බව, ආත්මයක් නැති බවට දැනෙන්න ගන්නවා. අන්න කාමරාග පටික තුනී වෙනවා. අර කියන්නේ සෝවා සෝතාපන්න කෙනා තුන් සංයෝජන ප්‍රහිර කරන කෙනා ඊට පස්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික තුනී වෙන තැන සකදාගාමි භූමිය සකදාගාමි කියන්නේ මේක මිදි මිදි යන භූමිය ඒ මිදි මිදි යන භූමිය කෙලෙස් ෂේවිගෙන යන භූමිය කාමරාග පටික තුනී වෙන භූමිය අන්න ඊට පස්සේ යන්නේ අනාගාමි භූමියට ඒ අනාගාමි භූමිය තමයි රූප රාග අරූප රාග ප්‍රහීන වෙන භූමිය රූප රාග අරූප රාග දැන් මේ දකින්නේ. එතකොට භූමිය ප්‍රහීනව පේනවා. එතකොට එතකොට මේ රූප රාග අරූප රාග ප්‍රහීන වෙනකන් අර අවිද්‍යාව තියෙනකන් ප්‍රහීන වෙන්නෙත් නැහැ. හැබැයි ඒකට සිහියක් තියෙන්න ඕනි. ඒක Tamanටම සාන්දිටික වෙන්න ඕනි. අන්න එහෙම වුණොත් තමයි Tamanටම දැනෙනවා සාන්දිටික ධර්මයේ Tamanම දන්නවා ප්‍රත්‍යুৎපන්න ධර්මයේ Taman ඉන්නේ. Tamanට මේ දියවිගෙන යනවා. Taman කියලා කෙනෙක් නැති බව ප්‍රත්‍යක්ෂ ධර්මයක් ප්‍රත්‍යක්ෂතාවයට එනවා. ඒ කියන්නේ කවුරුත් කියනවා නෙමෙයි Tamanටම ප්‍රත්‍යක්ෂ වෙනවා රාග දේශ මේක තුනී වෙලා යන ගමන අර අර අර අරූපේ බිය වෙලා යනවා අරූපේ Tamanටම දැනෙනවා දැන් මේ මේවා දැනෙනවා දැන් මේක දැන් ඉස්සරහා බලනකොට මේවා මුකුත් නැති වෙලා නෙමෙයි හැබැයි එහෙම දෙයක්වත් නැහැ අන්නේ අන්නේ එකකටවත් අයිති නැති ස්වභාවයක් දැනෙන්න ගන්නවා හිස් බැල්මකින් ලෝකේ බලනවා කියපේ අන්න රූප රාග අරූප රාග ඒ කියන්නේ දෙයක් තිබ්බොත් තමයි යාට නැවත පුටුවක් හදා ගන්න පුළුවන් හැබැයි යාට ඒක දෙයක් නැති බව දකිනකොට රූප රාග නැති වෙනවා. ඒ රූපෙටත් රාගයක් තියෙනවනේ. ඒ රාගේ නැති වෙනවා. අයි පුටුව කියලා තිබුණු කැමැත්ත ඒක නැති වෙලා යනවා. ඒක දකිනවා එළියේ එහෙම ඒවා නැහැ කියන එක. දකිනවා මේක ඇවිල්ලා මේ චිත්තයක් කියන එක. කවදාවත් අපිට හම්බ වෙන්නේ නැති බව. එහෙම දෙයක් කවදාවත් හම්බ වෙලත් නැති බව. අන්න එතකොට ඒ තිබුණා නම් යම් කිසි රූප රාගයක් ඒ රූප රාගේ දුර වෙලා අන්න අරූප රාගයක් දුර වෙනවා. දැනෙනවද? අන්න අරුපරාගේ දෙයක් කියලා තමන්ට යන්තම් හරි දැනි දැනි තිබිච්ච එක මේ එතකොට තනිකර හිස්කොලේ වගේ. එතකොට තනිකර හිස්කොලේ වගේ. එතකොට මේ වේල ඇහෙන දැනෙන එකක්වත් තමන්ට මායින් වෙන්නේ නැහැ. ශබ්ද සියල්ල ශබ්ද විතරයි, වර්ණ සියල්ල වර්ණ විතරයි. ශබ්ද වල නැහැ වෙනස්කම්, වර්ණ වල නැහැ වෙනස්කම්. ශබ්දේ ශබ්දයක් විතරයි වර්ණේ වර්ණයක් විතරයි දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් අන්න එතනටයි එන්නේ රූප රාග අරූප රාග ප්‍රහීන වෙන තැනයි අන්න දුටු දෙයක් නැහැ දුටු කෙනෙක් නැහැ. දුටුවා නම් දුටුවා පමණි. අන්න දර්ශනේ දැන් පේනවා. නේද? ඇසුණු දෙයක් නැහැ. අසුණු කෙනෙක් නැහැ. ඇසුණා නම් ඇසුණා පමණි. දැනුණු දෙයක් නැහැ. දැනුණු කෙනෙක් නැහැ. දැනුණා නම් දැනුණා පමණි. නිවන් නොදැක්කොත් තමයි පුදුමේ. නාත යුගයේ වෙනකොට අපි දැක්කා කියනවා මේ උද්දම් භාගයේ සංයෝජන තියෙන රූප රාග මේ අර අර නිගණ්ඨය අර රූපාවචර බ්‍රහ්ම ලෝකවල හිටපු ඒ ධානවලයි තියෙන්නේ කියලා. ධානවල නෙමෙයි මේ මාර්ගයේ යනකොට සතර ඉරියව්ව මේ සියල්ලම දස සංයෝජන ප්‍රහීන කරන්න හම්බ වෙනවා දකින්න ලැබෙන ප්‍රායෝගිකව වෙන්න ඕනි. ප්‍රායෝගික නැති කිසි කෙනෙකුට මේ ධහම හම්බ වෙන්නේ නැහැ. අපි දැක්කා ඒක නේද? අපි දැක්කා ඒක හාමුදුරුවෝ මීමුරේ හාමුදුරුවෝ ඒක කියනවා වැරදි ඒ කියපේක. ඔව් අපිට සිද්ධ වෙනවා කියන්න මොකද හේතුව ඒ උන්වහන්සේට නැත්තම් මේවා තේරෙන්න ඕනි. අනිත් අයට තේරෙන්න ඕනි. මීමුරේ අපේ හාමුදුරුවෝ ඒ කියපු දේ වැරදි. උද්ධම් භාගිය සංයෝජන ප්‍රහීන වෙන්නේ නැතුව කවුරුත් නිවන් දකින්නේ ඒක නිගණ්ඨ ගාව තිබුණු භාවනාවල තිබුණු එකක් නෙමෙයි. මේක මේ මාර්ගයේ යන කෙනාට හමු වෙනවා. රූප රාගත් අරූප රාගත් ප්‍රහීන වෙනවා යාට දැනෙනවා. අන සියල්ලෙන් මිදෙනවා. ඒක ප්‍රායෝගික වෙන්න ඕනි පොත් වලින් හොයන්න බෑ. පොතකත් එහෙම නෑ. උන්වහන්සේ කියන එකත් පොතක නෑ. උන්වහන්සේට ප්‍රායෝගික පැත්ත දෙන්නත් නෑ. උන්වහන්සේ අතරමං වෙලා ඉන්නේ. දැන් උන්වහන්සේට පුළුවන් ඒක හදාගන්න. නේද? අපි මුකුත් එහෙම නරකක් එහෙම හිතන්න කිව්වේ නැහැ. උන්වහන්සේලාත් මේ දේ හදා ගන්නයි කතා කරන්නේ. අපි දන්නවා හැමෝටම මේක වැදගත් වෙනවා. හැමෝම මේ දේශනා අහනවා. අපි දන්නවා සියල්ලම නිවැරදි වෙන්න ඕනේ. නියල්ලම පිරිසුදු නිවන් මාර්ග හමු වෙන්න ඕනේ. සියල්ලම නිවන් දකින්න. සියල්ලම. ඒ කියන්නේ එක්කෙනෙක් නෙවෙයි. සියල්ලම හැමෝටම මෛත්‍රී සිතෙන් කියන්නේ. යම් කිසි දෘෂ්ටියක් තිබුණා ඒ දෘෂ්ටි අතහැරලා ඒ සම්මා දිට්ඨියට එන්න ඕනේ. එහෙම නේද? එහෙම නේන වෙන්න ඕනේ. මාන්නයක් අපි ගාව තිබ්බත් වැඩක් නැහැ. කා ගාව තිබ්බත් වැඩක් නැහැ. අපි සත්‍ය දකින්න ඕන. නිහතමානී වෙන්න ඕන. හොඳයි එහෙමනම් මෙහෙනින් අහන්න. මට දැනගන්න තව එක ප්‍රශ්නයක් තියෙනවා. අර මිනින්නාගේ දෙන්නගේ දේශනා කරාගෙන අපි ඇත්තටම අපි අපි දැන් ඔබන්සේ දේශනා හගෙන ඉන්නකොට මේකත් ඉඳන් අපිට පුදුම සතුටක් දැනෙනවා ඒකට අර අර අපි සාදු කියලා ඔටෝමෙන් කියනවා ඉතින් ඔබන්ට තම මම ඉන්නවා කියන එක කිව්වට දෙලි කරලා දෙන්න සාන්නන්ට එතන මම කියන්නේ ඉන්නවා කියලා ඔව්නේ අර දැන් අපි ඔබන්ගේ දේශනා හරගෙන ඉන්නකොට ආංශ අපිට ගොඩාක් සතුටක් ඇති වෙන ඒ සතුටේ සාදු කියලා කියනවා ආරයන් වහන්සේ. ඔව්. ඔබන්ගේ දේශනා කරේ එතනත් මම ඉන්නවා කියලා. එතන චුට්ටක් පැහැදිලි කරන දුනාදාරයන් වහන්සේ එතන කොහොමද මම ඉන්නවා කියලා. ඕනේ මමනේ මමනේ මටනේ දැනුනේ කියලා හිතෙනවා. මම දැනුගත්තා කියලා හිතෙනවා. මම නිවන් දැක්කා කියලා හිතනවා. එතකොට මම ඉන්නේ. නොදැනුවත්වම සිද්ධ වෙනවා. හැබැයි සතුට දැනෙනවා. සමාවසන කියලා එහෙම කියනවා නම් හරි. සමාවසර ආරයන් වහන්සේ මමත් ඒ ඇතුව නෙමෙයි. නමුත් මිදීම දැනෙනවා ආරයන් වහන්සේ කිව්වනම් හරි. හරි. සාදු කිව්වනම් හරි. <laughs> හරි හරි. එතන පොඩ්ඩක් මේ විදිහට අර කතා කරලා කියනවා නම් හරි. නැත්තම් මට දැනුණා කියලානේ කියවෙන්නේ. හැබැයි ඒක බුදු සමයේ කියනවා. après ah, à, ben, euh, මොකද්ද යටිකුරු කරපු දෙයක් උඩුකුරු කරා වගේ මට වැටුණා ස්වාමීනි කියලා කියනවනේ ඒක ඉතින් එහෙම අපි සම්මුතියෙන් දකින්න ඔය සතුට තමයි කියවෙන්නේ නේ ඒක හැබැයි වරදක් නෑ ඒ කියන්නේ අපි ඒක අපි ඒක හදාගන්න හොඳයි ඒක මයිත් දැකලා ඒක අපිට බලහට අපිට වුණා අනේ අපි එහෙම කියන්න හොඳ නැද්ද කියලා නෑ හොඳ නැති එකක් නෙමෙයි මේක හිතලා කියන එකක් නෙමෙයි ඒක සතුටක් ප්‍රකාශ වෙන එක. ඒක නැති වෙන සතුට තමයි අර ආදායම් ශේෂණ ගැන අපම නොදැනට ඒක හොඳයි මෙහෙනි මහත් මතක් කරත් ඒක හොඳයි දැන් අපි ඒක අපි ඒක එක ප්‍රශ්නෙක නතන දැන් මට අද දැන් <laughs> හැබැයි එතනදී එතනදී ඇත්තටම අපිම කියන එකත් හොඳයි මොකද එතකොට අහන කෙනාටත් දැනෙනවා එතන මමත් නැතුව සතුට ප්‍රකාශ කරන්න ඕනේ කියන එක. <laughs> ඒක ඇත්තටම මම එතන මමත්වයක් තිබුණා නම් ඒක එයාට දැනෙනවා. එහෙම යන්න හොඳයි එහෙමනම් මහණෙන් වහන්ස පොඩ්ඩක් කාලේ සම්බන්ධ කරගන්නවා මේ විදිහටම දකින්න ප්‍රායෝගික වෙන්න දර්ශනයේ ප්‍රායෝගිකව හතර ඉරියව්වම දකින්න උත්සාහ කරා ඒත් එක්කම තමන් අභ්‍යන්තර සිය පවත්වන්න කෙලෙස් ෂේ වෙන පැත්තට රාගක්ෂය දේශක ඒක රාග දේශම කෙලෙස් තමන්ගේ දැනෙනවා ඒක ෂේවි කියන යනවා අන්න එතනට සිය තබා ගන්න දිගටම හොඳයි මෑණින් වහන්සේලා. තෙරුවන් සරණයි. මේ තුමු සැලසීම ලබන්න හේතු වෙනවා. සරණයි.